දැන් ධර්මයෙන් සම්මාදිට්ඨිය එනවනම් ඊටු ටික වෙන්නේ නැද්ද? දැන් අපි ඇයි එකක් තියාගෙන ඊටු ටික අතහැරලා දාන්නේ? ඇයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා සංකප්ප සම්මා ආජීව මෙව ගැන හිතන්නේ නැත්තේ? ඒව නිකන් අතහරින්න ඕන දේවල්ද? ඇයි ජීවිතයේ භාවිතයේ කියන කාරණාවකට යෙදීමක් එක අපි එහෙනම් මේ මාර්ග කෘත්‍ය භාවිතයට ඉඩ අපි යොදන්න ඕනේ නැද්ද? දන්න ඕනනේ. මෙන්න මේක තමයි පින්වතුනි දැක්ම. ඔය දැක්ම තියනවාද දැක්මට යමු වෙනවද කියලා බලන්න. නිකන් ඔහේ සංකල්පයක නිකන් ඔහේ තලුමර මර ඉන්නවද කියලා බලන්න. ඒක හොඳට අපි තම තමන් තේරුම් ගන්න. අපට අපි හැම වෙලෙම අපේ ජීවිතයේ තලුමරණ එකක් විතරක් නම් තියෙන්නේ. අපට අපට ආවේනිකත්වයේ ආත්මන් එක්ක යන වැඩ පිළිවෙල නම් තියෙන්නේ. අපි මොන දේවල් මොන විදිහට කතා කරත් පින්වතුනි අපි බ්‍රාහ්මණයන්ගේ බ්‍රාහ්මණ ධර්මයේ ශ්‍රාවකයෝ මිසක් බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෝ නෙමෙයි ඒක වචනයක් විතරයි. බුදුරන් වහන්සේ කෙරෙහි අවංක අසාමාන්‍ය ගරුත්වය කියන එක කියන්නේ අර වචනවලට පදවලට සිතුවිලි වලට සීමා නොවි තතහගතස්ස බෝධින් කියන පැත්තත් එක්ක යමු වෙනවනම් ඒ ගෞරවය පින්වතුනි අසාමාන්‍යයි. දැන් අර බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෝ ළඟට එන්නේ සීක ශික්ෂාපදයට තුන සීක සම්මත ගවල වලට පින්න පාත යන්න එපා කියලා පාට දේශනිය. ඒ කියන්නේ එච්චරටම අර ඇඟේ කොටසක් වුණා කපලා දෙනවා. ඊළඟට බුදුරන් වහන්සේ, ඒ කියන්නේ බුදුරන් වහන්සේ කියන ශ්‍රද්ධාව කියන එක මේ ඒක මේ චර්යාවෙන් පවා ඒ කියන්නේ ශ්‍රද්ධාව කියන කාරණා පින්වතුනි නිකන් ලාමක විදියට නෙමෙයි අර්ථාන්විත විදියට ජීවිතේ ඉස්මතු වෙනවා. ජීවිත ස්වභාවය එකන එච්චරට පින්වතුනි අර බුදුරජාණන් වහන්සේ කියන කාරණාවේ අර්ථානිද භාවය ප්‍රායෝගික වෙනවා. නැත්තම් අපර නිකන් ඔහේ අර හිත හිතා හිත හිතා තලු මරමරා ඉන්න එකක් තියෙනවා. එහෙම නැති දැක්මක් කියන කාරණාව එක්ක ලෝකේ ඉන්නද්දි පවා ඒ ඉදීමේදී පවා ශ්‍රද්ධාව සාමාන්‍යයි. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේට අසාමාන්‍ය උපස්ථාන කරපිදී. උපස්ථාන කරන්න සාරිපුත් උත්තමයන් වහන්සේ මුගලන් උත්තමයන් වහන්සේලා යොමු යොමු වෙන්න කැමැත්ත ඇති වෙච්ච විදිය. අනාථපිණ්ඩිකල බුදුරන් වහන්සේට උපස්ථාන කරපු විදිය. ඊළඟට තවත් ඔය විවිධ මේ මේ සිටවර බුදුරන් වහන්සේ යන පිටිපස්සෙන් යන විදිය. ඊළඟ ඒ කියන්නේ ඕන ප්‍රශ්නයක් ඕන දෙයක් එද්දී බුදුරන් වහන්සේන් පෙරට වෙන විදිහ. ඒ කියන්නේ ඒ ඒ ඒක හරි අසාමාන්‍යයි. ඒ ඒ ශ්‍රද්ධාව ඉස්මතු වෙනකොට. නැත්තම් පින්වතුනි අපිට නිකන් අර අර හේ අර මොනවදෝ ටිකක් කියවනවා, කවි ටිකක් කියවනවා, අරවා ටිකක් කියවනවා. ඊළඟට මොහක් හරි දැකලා නිකන් සාදු කියනවා. කියන්නේ එච්චරටම ලඝු වෙලා තියෙනවා, පටු වෙලා තියෙනවා. මොකද හේතුව සත්‍යවාදීව දර්ශනයකට දැක්මකට යොමු වෙන විදිහේ ගුණවත් වැඩපිළිවෙලක් යොමු වෙලා නැහැ. අර සම්පූර්ණයෙන් තියෙන්නේ මොකක් එක්කද? ආත්මන් එක්ක යන වැඩපිළිවෙල. ආත්මන් එක්ක යන වැඩපිළිවෙලත් එක්ක කොහෙන් හරි Tamanට ආවෙනිකත් එක්ක Tamanට උදුරන් වහන්සේනමක් අවශ්‍යතාවය තියෙනවා තමන්ගේ තියෙන පාළුව මකා ගන්න. නැත්නම් තමන්ගේ තියෙන ප්‍රශ්නේ මකා ගන්න. සත්‍යවාදී බව ඉන්නේ නැහැ. ඔන්න දැන් පෙන්නවා මොකද්ද? ආර්ය සත්‍ය හතර.